සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නපරෝ පරම් නිකුබ්බේත ඥාති මඤ්ඤේත කච්චති නං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්‍ය මඤ්ඤස්ස දුක්ඛ නිච්චයේ හොඳයි අද උදෑසන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රය තුලින් අයවෙනි ගාථා රත්නය අපගේ ජීවිතයට භාග්‍යවතුන් වහන්සේ දෙන පණිවිඩය මොකද්ද අපගේ ශ්‍රමණ ජීවිතය වඩා සාර්ථක කරගන්නට තථාගතයන් වහන්සේගේ කමඨාන කුමක්ද ඒවා අපේ ජීවිත තුළ අපි පිළිපැදිය යුතු ආකාරය ගැන අද සාකච්ඡා කරන කරන්නට සූදානම් වෙනවා. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි නපරෝ පරං නිකුබ්බේත කෙනෙක් තව කෙනෙක් රවට්ටන්නේ නැහැ. ඥාති මඤ්ඤේත කච්චතිනම් කංචි තව කෙනෙක් තව කෙනෙක් අවනම්බුවටපත් කරන්නේ නැහැ. බ්‍යාරෝසනා පටිග සංඥා කය වචන දෙකෙන් කිසිම කෙනෙකුට ඉන්සා පීඩා කරන්නේ නැහැ. නාඤ්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය. තව තව තව කෙනෙකුගේ දුකට අපි කැමති වෙන්නේ මේ කියන කාරණා තමයි අද මේ ගාථා රත්නය තුලින් සරල අර්ථකථනයක් වශයෙන් අපි දකින්නේ. අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ ලෝකේ ගැනවත් මේ ලෝකේ කිසිම කාරණාවක්වත් කතා නොකරන බව. භාග්‍යතුන් වහන්සේගේ බුද්ධානුශාසනාව බගයපත් ඉල්ලීම සෑම ජීවියෙක්ම තමන් ලබාපු මිනිසත් භවයේ තමන්ගේ කය තුලින් මේ නිවන දකින්න ඕනේ. තමන්ගේ කය තුලින් මේ සියලුම ධර්ම කාරණා දකින්න ඕනේ. එනම් උන්වහන්සේ ලෝකය ගැන කතා නොකලසේක් නම් මේ කියන කාරණා තමන් තුල පවතින එකක් නම් නපරෝ පරං නිකුබ්බේත එහෙනම් කෙනෙක් තව කෙනෙක් කවදාවත් රවටන්නේ නැහැ පරාජය කරන්නේ නැහැ මොකද්ද මේ රවටන්නේ නැහැ කියන කාරණාව කියලා අපි බැලුවොත් අපි අපිවම ඉස්ලාම රවට්ටන එක නවත්තන්න ඕනේ ගොඩාක් දුරට මේ ලෝක සත්‍යය තම තමන්ව තම තමන් විසින්ම රැවටිල්ලටපත් කරනවා. තමන්ව තමන්ට රවට්ටන්න කොහොමද තමන්ට පුළුවන්කම ලැබෙන්නේ? මෙතන තියෙන්නේ කොටස් 32ක් නම් මේ කොටස් 32 මස් මාංශ කැබලි නම් කොහොමද අපි අපිව මේ කොටස් වලින් රවට්ටන්නේ? පුද්ගලයෙක් නැති ස්වභාවයක් තුල අපට රවට්ටන්න පුළුවන් කමක් නැහැ. මේ රැවටිල්ල කොහොමද අටගන්නේ? මේ රැවටිල්ල සිදු කරන්න පුළුවන් ක්‍රමවේදය කුමක්ද කියලා බලනකොට අපට පැහැදිලිව පේනවා මේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයක් පවතිනවා මේ ආයතන අය හොඳටම දන්නවා මේ ලෝකයේ කල යුතු දේ කොමක්ද කියලා. අපේ ලෝභයෙන් යමක් දකිනකොට මේ ඇස් දෙක දන්නේ නැද්ද? මේක ලෝභයෙන් දකිනවා. මේ ගස්වල ගෙඩි වලට ලෝභ වෙලා මේ ගස්වල ගෙඩි අපට හම්බුනොත් හොඳයි කියලා අපි ඒකට ගොඩාක් කෑදරකමෙන් බලනවා. මේ ඇස් දෙක දන්නවා. අපි යමක් ශ්‍රවණය කරනකොට අපි මේ ශ්‍රවණය කරන්නේ අනිත් අයගේ උපදේශයක්, අනිත් අයගේ සාකච්ඡාවක්. ඒ අය පුද්ගලිකව කතා කරන අභිරහසකට තමයි මේ සවන් දෙන්නේ. එහෙනම් අපි දන්නවා මේක වැරදි, මේක කර නොකල යුතුයි. එහෙනම් අනවශ්‍ය කෙලෙස් සහිත කතන්දර අපි විසින් නොහැසිය යුතුයි. අපට සුදුසු නැති නිර්වණට අදාළ නැති කිසිම දෙයක් මේ කණෙන් ඇතුල් නොකළ යුතුයි. මේ මංගල කරුණු අපි කොච්චර දැනගෙන හිටියත් අපි කැමති අනුන් ගැන දැනගන්න. අපි කැමති අනුන්ගේ ප්‍රශ්න වලට කොට දාන්න. අපි කැමති අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්න. අපි ගොඩාක් කැමති අනුන්ගේ ළමයි අපේ ඔඩොක්කුවේ තියාගෙන නලවන්න. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නපරෝ පරන්නිකුබ්බේත. කෙනෙක් තව කෙනෙක් රවටන්න එපා. කෙනෙක් තව කෙනෙක් පරාජය කරන්නට එපා. මොකද්ද මේ තථාගතයන් වහන්සේගේ පණිවිඩය කියන්නේ? මේ ඇස කන දිව නාසය සම කියන මේ ආයතන පහෙන් සිත රවට්ටන්න එපා. සිත මුල් කරගෙන මේ ආයතන පාරවට්ටන්න එපා. එහෙනම් මේ රැවටිල්ල බඹයක් විතර උස තියෙන මේ කයට සීමා වෙච්ච Taman තුල පවතිනා වූ ප්‍රශ්නයක්. එහෙනම් මේ ප්‍රශ්නයට විසඳුම තමන් විසින්ම සකසා ගන්න ඕනේ. මේ ඇස මේ ලෝකෙ දිහා බලනකොට එයා ලෝකෝත්තර ධර්මයේ දකින්න නැත්නම් අන්න එයා රැවටිල්ලකටපත් වෙනවා. යම්කිසි නාමයක් රූපයක් මේ ඇස් වලින් දකිනකොට මේ ඇස ඒකේ අනිත්‍යතාවය දකින්න නැත්නම් ඒකේ දුක්ඛ සත්‍යය දකින්න නැත්නම් එයා රැවටිල්ලකට භාජනය වෙනවා. අපි කියනවා අපේ ජීවිතවල අසුවලා මාව රැවටුවා. මම ගොඩාක් විශ්වාස කළා. මම යාව සහෝදරෙක් වගේ හිතුවා. ගෙදරට එන්න කිව්වා, කන්න කිව්වා, බොන්න කිව්වා, විවේක ගන්න කිව්වා. එයා මගේ පෞල් ජීවිතයත් විනාශ කළා. අපේ සම්පූර්ණ සතුට සාමයේ ප්‍රීතිය විනාශ කළා. මාව සම්පූර්ණයෙන්ම පාරට විසි කළා. මාව පිස්සෙක් කළා. එයා මාව රැවටුවයි කියලා චෝදනා කරනවා. ඇත්තටම ඒ රැවටිල්ල අපට අනුමත කරන්න බෑ. කෙටියෙන් කියනවා නම් එහෙම කෙනෙක් අපිව රවට්ටලා නැහැ. ඇයි අපේ ඇස් වලින් දකිනකොට මේ ලෝකයේ පුතුජනයා පුතුජන ස්වභාවයෙන් ඉන්න බව අපිට තේරුන්නේ නැත්තේ. අපි යම්කිසි කෙනෙක් දිහා දකිනකොට අපි යන අපි ඉතලා බලන්න ඕනේ. මගේ අඩුපාඩු මෙච්චරක් තියෙනවා. එහෙනම් මේ අච්චර අඩුපාඩුත් එක්ක ඉන්න මට යම්කිසි කෙනෙක් මුණ ගැහෙනවා නම් මට ගැළපෙන කෙනෙක් තමයි මුණ ගැහෙන්නේ. එහෙනම් එයාගේ ඒ විදියටම අඩුපාඩු තියෙනවා. එහෙනම් එයාගෙන් මට අනතුරු වෙන්න පුළුවන්. මම ගොඩාක් ගුණ යාපත් නම් මං උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පිරීලා ඉන්නවා නම් මට මුණ ගැහෙන මාව ආශ්‍රය කරන කෙනත් ඒ වගේම උත්තරී මනුෂ්‍ය ධර්ම වලින් පිරීලා. පොල් ගයේ ඇදෙන්නේ පොල් විතරයි. දෙලුම් ගයේ කවදාවත් කොස් ඇදෙන්නේ නැහැ. දෙලුම් ගයේ ඇදෙන්නේ දෙලුම් ගෙඩි. එහෙනම් අපේ විඥානයේ තියෙන සුදුසුකම් වලට අනුව තමයි අපට කම්මඵල වශයෙන් අපට මිත්‍රයෝ ඥාතියෝ සහෝදරයෝ දරුවෝ ඔක්කොම හම්බෙන්නේ. එහෙනම් අපි අපේ විඥානය අමතක කරලා අපේ ඒ තියෙන අඩුපාඩුකම් අමතක කරලා අපේ මිත්‍රයාව දෙවියෙක් වාගේ අපි සිතනවා. දෙවියෙක්ට වාගේ සලකනවා විශ්වාස කරනවා. එහෙනම් අපේ ඇස් වලින් අපි පුදුජණය දැක්කාම ඒ පුදුජණය ආර්ය පුද්ගලයෙක් වාගේ සැලකුවේ ඇයි? අපි අපේ ඇස රැවට්ටුවා. එයාගේ වචන ඇයෙනකොට මේ කියන හැම වචනයක් තුළම ලෝභය, ద్వේෂය, මෝහය දැක්කේ නැහැ. අපේ කන අපි රැවට්ටුවා. මේ ලෝකයේ නිවිච්ච මිනිස්සු කතා කරන නිර්වාණ පණිවිඩය, ඒ පණිවිඩ එකක්වත් එයාගේ කටින් ආවේ නැහැ. එහෙනම් මේ පුද්ගලයාගේ ධර්ම මෙච්චරයි කියන එක අපි අවබෝධ කරගත්තේ නැහැ. අපේ ඇස, අපේ කන, අපේ සිත අපි රැවට්ටුවා. යම්කිසි කෙනෙක් අපට අවශ්‍ය පමණ දෙනවා නම් එයා ඇත්තටම ආර්ය ශ්‍රාවකෙක්. යම්කිසි කෙනෙක් අපට අවශ්‍ය තරම දෙන්නේ නැත්නම් අවශ්‍ය පමණ දෙන්නේ නැත්නම් එයා තව ටිකක් කන්න තව ටිකක් කන්න කියලා බලාත්කාරයෙන් අපට කෑම දෙනවා නම් බල කරලා කවනවා නම් අපි එපා කියද්දී අපට සීමාවට වඩා දෙනවා නම් අපි දැනගන්න ඕනේ මෙයා අසත්පුරුෂයෙක් එයා ආහාරයේ පමණ ඉක්මවන්න හදනවා. අපට ඕනවට වඩා දෙන්නේ ඕනවට වඩා අපෙන් ගන්න. එක්කෝ එයා අපේ සෙනෙහස ඕනවට වඩා ගන්න බලනවා. අපේ ජීවිතය හොරකම් කරන්න බලනවා. එහෙම නැත්නම් එයා බලාපොරොත්තු වෙන යම්කිසි කාරණාවක් ඉටු කර ගන්න බලනවා. අපේ ිතවත්කම ගන්න බලනවා. අපේ සෙනෙහස ගන්න බලනවා. අපේ දයාව මෛත්‍රිය ගන්න බලනවා. අපේ මිතුරුකම ගන්න බලනවා. එහෙනම් යම්කිසි කෙනෙක් ප්‍රමාණයට වඩා අපට සලකනවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේ. එයා පපුවට පියෙන් අනින කෙනෙක් නෙමෙයි. එයා පිටට පියෙන් අනින කෙනෙක්. එහෙනම් මේ රැවටිල්ල කියන එක මේ උත්තරීතර ධර්මතාවය කොහොමද මේ ලෝකේ සැකසීලා තියෙන්නේ කිව්වොත් මේ නාම රූපවලමයි මේක තියෙන්නේ. මේ හැම තැනම මේ රැවටිල්ල මායාව මුලාව අතරමං වීම පවතිනවා. එහෙනම් අපේ අපේ බඹයක් විතර කය තියෙන ශරීරය තුල මේ රැවටිල්ල තියනවද නැද්ද කියලා බැලුවාම අනන්ත අප්‍රමාණ ඒ රැවටිල්ල පවතිනවා. අපි කෙනෙකු කතා කරනකොට ඒ වචන ඇවුනාම අනේ ආර්ය ශ්‍රාවකෙක් අපට හම්බුණා. බොහොම උත්තරීතර මනුෂ්‍ය ධර්ම වලින් පිරිච්ච කෙනෙක් හම්බුණායි කියලා අපි යාට රැවටෙනවා. හැබැයි එයා මේ ලෝකේ මොකවත් වඩපු නැති කෙනෙක් නම්, එයා ලෝභ දේශ මොහ වලින් පෙළෙන කෙනෙක් නම්, එයා අනවශ්‍ය දෙට අයිති ප්‍රයෝජන ගන්න බලාපොරොත්තුෙන් අපට ලං වෙච්ච කෙනෙක් නම් අනාගතයේ යාගේ චරිතය දැනගත්තාම අපට පුදුමාකාර දුකක් ඇති වෙනවා, නිന്ദාවක් ඇති වෙනවා, අපි කෙරේ අපට ලැජ්ජාවක් ඇති වෙනවා. මම රැවටිච්ච තරම් මගේ විශ්වාසයේ කිසිම පළක් නැති වුණා. මගේ ඇදහිල්ල මට කිසිම වැඩක් නැති වුණා. මගේ කාලය අපතේ ගියා. මම මහා පරිමාණයෙන් හිතුවා ගේම් බලනකොට බොල් වී කිසිම පැල කරන්න සුදුසු නැති වී. එහෙනම් Tamanට ඇසට පේන දේ තුලින් Taman රැවටිල්ලටපත් වෙනවා. Tamanට ඇයෙන දේ තුලින් රැවටිල්ලටපත් වෙනවා. දැනෙන දේ තුලින් රැවටිල්ලටපත් වෙනවා. රස තුලින් රැවටිල්ලටපත් වෙනවා. ස්පර්ශය තුලින් රැවටිල්ලටපත් වෙනවා. චෛතසික තුලින් රැවටිල්ලටපත් වෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා 500ක් ස්වාමින් වහන්සේලාට මාගේ ආර්ය පුත්‍රයනි නපරෝ පරං නිකුබ්බේත කිසිම දෙයකින් රවටෙන්න එපා ලස්සන පාට වලින් ඇදිලා නාම රූප ඔබ ඔබ වහන්සේලා ඉදිරියේ පැමිණෙනවා පෙනී සිටිනවා අවුෙන්න එපා රවටෙන්න එපා ඒවා මේ ලෝකේ පැවැත්ම මිහිරි කටහඬ වලින් ලස්සන සින්දුවක් වාගේ වචන හැෙනවා ඒ වචන වලට අවුෙන්න එපා ඒවා රැවටිල්ලක් මේ ලෝකේ රැවටෙන්න එපා නපරෝ පරම් නිකුබ්බේත කියලා දේශනා කරනවා. පිච්චමල් සුවඳ මායාවක් රැවටිලා ගන්ධයට අවුෙන්න එපා. එහෙනම් දුර්ගන්ධයක් පැමිණෙනවා ඒකට අවුෙන්නත් එපා. බොහොම රසවත් ප්‍රණීත ආහාරයක් වෙනකොට ඒ රසට අවුෙන්නත් එපා. මාලාගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටාන වේරමණී සික්ඛාපදං සමාධියාමි කියලා කියන්නේ මේ නාසයට අම්බෙන ඒ ගන්ධය අපට රැවටිල්ලක් වෙනවා, අපි මත් වෙනවා, මම්මුලා වෙනවා, අතරමං වෙනවා, උත්තරී මිනිස්ය ධර්ම අතුරුදාන් වෙනවා. එනම් නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ කියලා භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා මොකද්ද මේ නච්ච ගීත වාදිත කියලා කියන්නේ ලස්සන මීරි කටහඬට අපි අවු වෙනවා හොඳ ප්‍රණීත සින්දුවකට අපි අවු වෙනවා. අපි කැමැති ශබ්ද අපට ඇහෙනකොට අපි අවු වෙනවා. එහෙනම් මේ කන් වලින් අපි රැවටෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආර්ය ශ්‍රාවකේ රැවටෙන්න පුළුවන් ක්‍රමවේද හයක් තියෙනවා. ඒක තමයි සල ආයතන වලින්ම රැවටෙන්න පුළුවන්. මේ මාර සේනාවට අවු වෙන්න පුළුවන්. එහෙනම් ඒ උත්තමයන් වහන්සේ මේ රැවටිලි හය ගැන අවබෝධ වෙන්න ඕනේ. කිසිම රැවටිල්ලකට මායාවකට අවු වෙන්න නම් නැතුව ඉන්න නම් නපරෝ පරං නිකුබ්බේත කියන එක එයා කල්ැතුව දැනගෙන ඉන්න ඕනේ. ලස්සනට ඇඳගෙන ආපු මේ කාන්තාව මට ඇස් වලින් අම්බෙච්ච රැවටිල්ලක් මිහිරි සෙනෙහසේ කතන්දරයක් මේ කියනවා. දායක ඇවිල්ලා අපි ඔබ වහන්සේලාට දානමාන දෙනවා. ඔබ වහන්සේලාට කොප්පත්තාන කරනවා. උණු වතුර තියලා ඔබ වහන්සේලා තැන්පාසු කරනවා. මොකද්ද මේ ලස්සන මීරි සෙනෙහසේ වචන වලින් අපිව රවටිල්ලක් මේ ඇවිල්ලා තියෙන්නේ. අපට නාගන්න බැරිද? අපට පින්නපාත යන්න බැරිද? ඇස් දෙක පියාගත්තාම කුටියෙන් වැඩකුත් නැහැ, මාලියාවෙන් වැඩකුත් නැහැ, මොකවත් පේන්නේ එහෙනම් මේ විඳීමක් විතරයි විඳින්න ගියාම විඳවන්න සිද්ධ වෙනවා. විඳවන්න කැමති ඕනම කෙනෙකුට විඳින්න පුළුවන්. විඳින්න කැමති වෙච්ච සියලුම දෙනාට අකමැත්තෙන් උනත් විඳවන්න පුළුවන්. එහෙනම් මේ ලෝකයේ දෙකක් පවතිනවා. එකක් තමයි විඳීම. අනිත් එක විඳ නිසා එයා විඳවනවා. එහෙනම් කාම සුඛයේ විඳින්න ගිය ගොඩාක් කට්ටිය අද විඳවන්නේ නැද්ද? විඳවනවා. එහෙනම් රසයි රසයි කියලා පැණි රස කිලෝ ගණන් කාපු කට්ටිය අද දියවැඩියාව කියලා පත්තියම් වෙලා කොඹකොළ කකා තේරකොළ කකා අද පාර දිගේ ඇවිදින්නේ නැද්ද? අන්න විඳින්න ගිය නිසා අද විඳවනවා. එහෙනම් ගොඩාක් දේවල් මීරි මීරි කියලා කනට ගොඩාක් ශබ්දයෙන් ඒවා ශ්‍රවණය කළපු නිසා කම්බර තුවාල වෙලා අද ඇයෙන්නේ නැතුව විඳවන්නේ නැද්ද? විඳවනවා. අර චිත්‍රපටිය හොඳයි මේ චිත්‍රපටිය හොඳයි කියලා ජීවිත කාලේ පුරාම ඇස් ඇරගෙන රූපවාහිනිය ඉඳ ඉදිරියේ ඉඳගෙන විඳ කට්ටිය අද බෝතල් අඩියක් වාගේ ලොකු පළිඟු දෙකක් පටලගෙන විඳවන්නේ නැද්ද ළඟ ඉන්න මිනිස්සයා පේන්නේ නැහැ දුර ඉන්න මිනිස්සයා පේන්නේ නැහැ කියලා নানা ප්‍රකාර සුවඳ විලවුන් ආලේපන කරලා ඒ ගන්ධයේ නාසය මත් වුනාම ඒ ශ්‍රෝත විඥානයේ තියෙන ඒ ප්‍රසාදයේ තියෙන ධාරිතාව වෙනස් වෙලා අඩු වෙලා විනාශ වෙලා දැන් කිසිම ගඳක් සුවඳක් තේරෙන්නේ නැහැ. එයා දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැති දුකටපත් වෙලා එයා දැන් විඳවන්නේ නැද්ද? එහෙනම් ගොඩාක් රසට කැම කාපු නිසා මේ රස ගොඩාක් දිවට විඳපු නිසා දැන් මේ දිව රස විඳින්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේ දිවට දිය යුත්තේ අවශ්‍ය දේ පමණයි. අපි මේ දිවට දෙනවා ඒ බුලත් වලට ගන්න හුණු කිලෝ එකක් විතර. පිටි වාගේ හදලා, රොටි වාගේ හදලා, එයාට ලස්සනට කිරිටොපි වාගේ හදලා කෑලි කපලා අපි දෙනවා මේක කන්න කියලා. එක කෑල්ල කටේ කියලා අපනකොට මුළු දිවෙම දුම් වෙනවා. ඇස් වලින් කඳුළු පිරෙනවා. මුළු ඇඟම දනවා. අම්මෝ මේක කන්න බෑ. කෑවොත් මගේ දිව ඉවරයි. එහෙනම් අපි ඒක හොඳට අයිස්ක්‍රීම් වාගේ හදලා එහෙනම් මේක ඇන්දෙන් කන්න මේ උණු කියලා දුන්නාම ඒ කෑවොත් මුළු බඩවැල් ඔක්කොම තුවාල වෙලා ආමාශයත් ඉවරයි රෝහල්ගත වෙලා සමහර ජීවිතෙත් එක නැති වෙන්න පුළුවන්. අපි මෙයාට දෙනවා දුම්කොළ කැරල්ලක් දෙනවා මේක කන්න කියලා. අපනකොට මුළු දුවෙන් දිවෙන්ම දුම් වෙනවා. දිවේ ස්නායු පැලෙනවා, පුපුරනවා. කටෙන් ආයෙ වැඩක් ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවා මේ දිවට අනවශ්‍ය දේවල් විඳින්න ගියාම විඳවන්න සිද්ධ වෙනවා. ගොඩාක් ඒ වගේ සරජාති මේ කටේ දාලා ඇතුළුවාම කාලයක් එනකොට ලුණු දැනෙන්නෙත් නැහැ, ඇඹුල් දැනෙන්නෙත් නැහැ, පැණි රස දැනෙන්නෙත් නැහැ. සෛල මැරිලා සංවේදී ස්නායු පද්ධතිය දුර්වල වෙලා. ඒ නිසා කිසිම ලුණු ඇඹුල් තිත්ත කාට පැණි රස මොකවත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති වෙනකොට ඒ ඉන්ද්‍රියන් වලට අදාළ රස මොනවද එන්නේ කියන එක දන්නේ නැති නිසා කල්ැතුව ඒගොල්ලෝ ඒකට අදාළ දියරේ නිස්පාදනය කරන්නේ දිවට පැණි රස දැනෙනකොට අග්නියාසය කල්ැතුව එයා එයාට අදාළ ඉන්සුලින් නිස්පාදනය කරනවා ලුණු රස දැනෙනකොට වකුගඩු දෙක එයාට අදාළ දියරේ නිස්පාදනය කරනවා අක්මාව Tamanට ඇඹුල් වෙන බව දැනගත්ත ගමන් එහාට අදාළ දියරේ නිස්පාදනය කරනවා. මිලිස්සර දැනෙනකොට අදවත එයාට හදාළ ක්‍රියාවේ යෙදෙනවා. අල වර්ග, බම්බටු වර්ග මේ වගේ වායු සම්බන්ධ ආහාරවල රස දැනෙනකොට පෙනාලු සූදානම් වෙනවා එයාට අදාළ දියරේ අදන්න. එහෙනම් මේ විදිහට මේ රසකාරක 6 මේ දිවේ තැවරෙනකොට ඒකට අදාළ ඉන්ද්‍රියන් ඔක්කොම ක්‍රියාත්මක වෙලා ඒගොල්ලෝ ඒ තම තමන්ගේ දියර නිෂ්පාදනය කරලා මේ අවශෝෂණය වෙලා ලේ වලට එන මේ සියලුම රසායනික ද්‍රව්‍ය තමන්ගේ ඉන්ද්‍රියන් වලින් යනකොට ඒ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙනකොට ඒ තමන්ගේ ඒ දියරේ කරනකොටගෙන අනුමත කරගෙන ඒවා ලබා ගන්න සූදානම් වෙනවා ලේ වලට සීනිගිය පළියට ශරීරගත වෙන්නේ ඒ ලේ මුළු ශරීර පුරාම දුවලා ඒ ලේ ටික අග්නියාසය ඇතුලෙන් යන්න ඕනේ. එහෙනම් දිවට පැණි රස දැනෙනකොට ඒගොල්ලෝ අදාගත්ත දියරේට ඉන්සුලින් කියලා කියනවා. ඒගොල්ලෝ ඉන්සුලින් තියාගෙන බලාගෙන ඉන්නවා. දිවෙන් අපට පණිවිඩයක් ලැබුණා. SMS එකක් අපට හම්බුණා. මේ විදිහට අපට යථාකාලයේ සීනි අම්බෙන්න යනවා. ඒ පැණි රස අම්බෙන්න නිසා ඒගොල්ලෝ ඒ දියරේ හදාගෙන බලාගෙන ඉන්නවා. සීනි ඇතුල් වෙනකොටම ටග්ගාලේ ඒගොල්ලෝ දියරෙන් තවරණය කරලා අනේ අපේ දරුව පැමිණියා අපි ඕගොල්ලෝ එනකම් බලාගෙන හිටියේ කියලා බොහොම ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ග්ලයිකෝජන් කරලා ශරීරගත කරගන්නවා. එහෙනම් අක්මාව බලාගෙන ඉන්නවා ලැඹු ඇඹුල්ලෙන බව දිව කිව්වා. එහෙනම් දිව කිව්වා නම් අනිවාර්යෙන්ම එනවා. එහෙනම් අපිත් බලාගෙන ඉන්න ඕනේ කියලා ඒගොල්ලන්ට අදාළ දියරය අදාගෙන ඇඹුල් වෙනකම් බලාගෙන ඉන්නවා කොයි වෙලේද එන්නේ එන්නේ කියලා. ඇඹුල් ටික එනකොට බොහොම ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා අපි ගොඩාක් කලා පාරදියා බලාගෙන හිටියා, බෙරකාරයෝ බලාගෙන හිටියා, පාවාඩ තියාන මිනිස්සු බලාගෙන හිටියා මුතුකුඩ තියාන බලාගෙන හිටියයි කියලා ඒ ඇඹුල් ටික බොහොම ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන ඒක සෝඩියම් බවට පත් කරලා සෝඩියම් ඒගොල්ලෝ ශරීරගත කරගන්නවා. ඒ විතරක් නෙමෙයි අපට ඒ ඇඹුල් ಜಾති, ලුණු ಜಾති, තිත්ත ಜಾති, කාට ಜಾති මේ හැම එකක්ම ශරීරගත කරගන්න පුළුවන්. එහෙනම් ලුණු හම්බෙනකොට සෝඩියම් කියනවා ඇඹුල් හම්බෙනකොට ඒ ඒ ඇඹුල් ටික සර්වගත කරගන්නවා. කාට හම්බෙනකොට කාට සර්වගත කරගන්නවා. තිත්ත හම්බෙනකොට තිත්ත ශරීරගත කරගන්නවා. ඒ පැණි රස හම්බෙනකොට පැණි රසත් සර්වගත කරනවා. එහෙනම් මේ රස වර්ග අය මුල් කරගෙන තමයි අපේ කයට හදාළ සියලුම රසායනික ද්‍රව්‍යක්ම නිෂ්පාදනය කරන්නේ. මේ ਸਰවාංගය තුල ඇතිවෙනා වූ රෝග කියලා කියනවා අසනීප කියලා කියනවා මේ කියන හැම එකකටම බේත් අඩන්නේ මේ රසකාරක හය තුලින්. එහෙනම් මේ රසකාරක අදන්න ඒ ඉන්ද්‍රියන් වලින් අවශ්‍ය දියරේ නිස්පාදනය කරවන්නේ සංඥා පණිවිඩ ලබා දෙන්නේ අපේ දිව තුලින්. එහෙනම් දිව කියන්නේ මේ ලෝකයේ තියෙන මේ කයේ තියෙන විශේෂම උත්තරීතර ඉන්ද්‍රියක්. එහෙනම් ඒකට අපි වසවිස දානවා අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය තවරලා ඒකේ සෛල මරනවා, ඒකේ ස්නායු දුර්වල කරනවා, ක්‍රියා විරහිත කරනවා, මරණයටපත් කරනවා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. අපිව අපි රවට්ට ගන්නවා. අපට හම්බෙන බේත් ටික අපි රවට්ට ගන්නවා. අපට හම්බෙන නිරෝගීභාවය අපි රැවටිල්ලට භාජනය කරනවා. අපේ දීර්ඝායුෂ අපි රවට්ටනවා. ලෙඩ වුණාම අපි අකාලේ මරණයටපත් වෙනවා. එහෙනම් මේ අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයතුලින් තථාගතයන් වහන්සේ ඒ 500ක් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන ධර්මයක් තමයි මේ ලෝකේ රැවටිලි හයක් තියෙනවා. එහෙනම් ඇසෙන් අපි රැවටෙනවා, කනෙන් අපි රැවටෙනවා, දිවෙන් අපි රැවටෙනවා, නාසයෙන් රැවටෙනවා. මේ රැවටෙන ඒවට තමයි භාග්‍යතුන් වහන්සේ මේ දසසිල් දේශනා කරලා තියෙන්නේ. එහෙනම් ගන්ධයට රැවටෙනවා නම් ගන්ධයට රැවටෙන්න එපා කියලා මාලා ගන්ධ කියලා දේශනා කරනවා. කණෙන් රැවටෙනවා නම් නච්ච ගීත වාදිත කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඇසෙන් රැවටෙනවා නම් ඒ ඇසෙන් රැවටෙන නිසා කාම කියලා කාමයේ සුමිච්ඡාචාරා කියලා දේශනා කරනවා. දිවෙන් රැවටෙනවා නම් ඒ දිවටත් කාමයේ සුමිච්ඡාචාරා කියලා දේශනා කරනවා. කයෙන් රැවටෙනවා නම් ඒකටත් අදින්නා දාණය කාමයේ සුමිච්ඡාචාරය කියලා දේශනා කරනවා. එහෙනම් දිවට ගන්න හැම දේ තුලින්ම තථාගතයන් වහන්සේ කියන සුරාමේරයත් මේකේ තියෙනවායි කියලා සුරාමේරයටත් රැවටෙන්න එපා කියලා. එහෙනම් මේ පන්සිල් මේ හැම දේ තුලින්ම කියන්නේ රැවටෙන්නේ නැතුව සිටීම, චිත්තානුපස්සනාවෙන් සිටීම, සෑම මොහොතක් තුළම තථාගතයන් වහන්සේගේ සරණ යාම, ආර්ය ගුණධර්ම ප්‍රගුණ කිරීම එහෙනම් ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අයතුලින් රැවටිල්ලකටපත් වෙනවා. අපේ සිත අපට කියනවා අනේ ඔය මම කෝලම් කරන්න එපා. බුදුන් වැඳ වැඳ එක මොකද්ද කරන්නේ? බුදුන් වඳින්න ඕනේ පිළිම වලට වැඳලා හරියනවාද කියලා සිත අපට අවවාදයක් වෙනවා. අපි තීරණය කරනවා. ඔව් ඇත්ත තමයි. මෙච්චර කාලයක් බුදුන් වැඳා මට මොකවත් දුන්නේ නැහනේ. මොකවත් ලැබුන්නේ නැහනේ. නිකන් මොකටද මම බොරුවට මේ මාන්සි වෙන්නේ දුක් වෙන්නේ කියලා. එයා ඔක්කොම අත්හරිනවා. දැන් එයාට කියනවා ආගමක් જાතියක් මොකවත් නැති එයා දුස්සීලේ එහෙම නැත්නම් එයා අසත්පුරුෂයෙක් ಗುಣධර්ම දන්නේ නැති ගීයේ කියලා අපි යාට කියනවා එහෙනම් ಗುಣධර්ම දන්නේ නැති කෙනා බෞද්ධකම ගැන වටිනාකමක් නැති කෙනා දුස්සීලයා අසත්පුරුෂයා කියන මේ වචන කලින් තිබුණාද කියලා අහුවාම එයා කියන ඒ කාලේ මට එහෙම කිව්වේ නෑනේ පන්සල් පල්ලියකටවත් යන්නේ නැහැ. ඒ දුස්සීලේ ආශ්‍රය කරන්න එපා කියලා දැන් මිනිස්සු මට කියනවනේ. මගේ යාළුවන්ගේ අම්මා තාත්තා කියනවනේ ඉස්සර හොඳට හිටියා පිළිවෙලට පන්සල් වල හිටියා. දැන් මොකවත් පන්සලකට යන්නේ නැහැ. වේර විහාරයකට යන්නේ නැහැ. ඒ මිනිස්සයා මොකවත් නැහැ. දැන් අසත්පුරුෂයෙක් කියලා අසත්පුරුෂය ආශ්‍රය කරන්න එපා කියනවා. ඒ කලින් නැන්නේ මේ අසත්පුරුෂයා දෙන වචන දැන්නේ හම්බුනේ. එහෙනම් කලින් මොකවත් ලැබුණ නැහැ කියලා අපිට කියන්න බෑ. සත්පුරුෂභාවය හම්බුණා. ඇදහිලිවන්තයා කියන හම්බුණා. බෞද්ධ බැතිමතා කෙනක අම්බුණා අපිට ශ්‍රද්ධාව අම්බුණා තථාගතයන් වහන්සේ ඇසුරු කරන්න ඒ කල්යාණ ඇසුරුකම හම්බුණා එහෙනම් අපේ සිත පන්සල් භූමියේ පවත්වාගෙන යන අවස්ථාව හම්බුණා අපට වේලවිහාරات එක්ක ජීවත් වෙන්න ඒ පරිසරය ඇසුරු කරන්න ඒ සුදුසු ප්‍රදේශයක රැඳී සිටීමේ අවස්ථාව හම්බුණා එහෙනම් බුදුන් වැඳලා මට මොකවත් හම්බුන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ මෝඩකම එයාට හම්බෙච්ච දේවල් එයා දන්නේ නැහැ මේ ලෝකේ අම්බෙන්න පුළුවන් හැම දෙයක්ම යට අම්බෙලා, කල්යාණ මිත්‍ර සේවනයේ අම්බෙලා, තථාගතයන් වහන්සේට පූජා කිරීමේ ආනිසංසයට අම්බෙලා, පතිරූප දේශයක වාසය කරනවා, ශ්‍රමණයන් දර්ශනය කරනවා, සාකච්ඡා ඇහෙනවා, ධර්ම දේශනා ඇහෙනවා, මිනිසුන්ට ගරු කරනවා, දන්නේම නැතුව එයා ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා තථාගතයන් වහන්සේගේ සරණාගතයෙක් වෙනවා මේ හැම දෙයක්ම එයාට ලැබිලා හැබැයි එයා ඊටාගෙන ඉන්නවා මට මොකවත් ලැබිලා නැහැ. නිකම් පූජේමි බුද්ධං කිය කී හිටියා මොකවත් ලැබිලා නැහැ. පූජේමි බුද්ධං කිය කී ඉන්න අවස්ථාව ලැබුණ බව එයාට කල්පනාවක් නැහැ. බුදුන් වඳින්න කිසිම කෙනෙකුට ඒ වාසනාවන්ත කුසලයේ ලැබුණ ඒ කුසලයේ මට ලැබුණා කියන එක කරේ අවදානම නැහැ, අවබෝධය නැහැ. කාටවත් නැති සුදුසුකමක් මට තියෙන බව මම තේරුම් ගත්තා. එහෙනම් මේ සුදුසුකම Tamanට ලැබිච්ච දායාදයක්. ඒක තේරුම් ගන්න ප්‍රඥාව පාළ වුණා. ඒකත් Tamanට ලැබිච්ච දායාදයක්. මේ විදිහට බලනකොට මේ ආරණ්‍ය භූමිය තුල Tamanට ලැබිච්ච දේවල් ජීවිත කාලෙම කියන්න කරුණු. එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරනවා නපරෝ පරන් නිකුබ්බේත මේ ලෝකයේ මිනිස්සු රැවටිලි වලටපත් වෙනවා අය ආකාරයෙන්. ඇස් වලින් රැවටිච්ච මිනිස්සු නැද්ද? කන් වලින් රැවටිච්ච මිනිස්සු නැද්ද? නාසයෙන් රැවටිච්ච මිනිස්සු නැද්ද? දිවෙන් රවටිච්ච මිනිස්සු නැද්ද? ස්පර්ශය කියන මේ ඇඟීම් වලට වාල් වෙලා රවටිච්ච මිනිස්සු නැද්ද? චෛතසික වල අඩුපාඩු ඇති වෙලා මේ චෛතසික වලින් මුලා වෙච්ච මිනිස්සු මේ ලෝකේ නැද්ද? රවටිච්ච මිනිස්සු නැද්ද? මම්මුලා වෙච්ච මිනිස්සු නැද්ද කියලා බලනකොට ආයතන අයෙන් තමයි මේ ලෝකේ රවටිච්ච තරම් රවටිලා ඉන්නේ. අද මිනිස්සු හඬ ගාලා ආනවා මොකද්ද ඔයා රැවටුනේ? අනේ බලන්නකෝ ලස්සන තරුණ ගෑනු ළමයෙක් ඇවිල්ලා මට පෙම් බැඳුනා, කසාද බැඳා. අද මං අවුරුදු 60ක් මේ ගිහි ජීවිතේ මගේ මුළු ජීවිත කාලෙම ඉවරයි. මං දැන් තමයි තේරුම් ගත්තේ මම රැවටුණා කියලා. මේ රැවටිච්ච එක තේරුම් ගන්න මට අවුරුදු 60ක් ගියා කියලා කියනවා. එහෙනම් මෙයා ඇස්වලින් නේද රැවටිලා තින්නේ? මීරි කටහඬවල් ඇයිලා ඇයිලා එයාට සංගීතය කෙරේ ආසා ඇති වෙලා සංගීතයේ ඉගෙනගෙන එයා ලංකාව පුරාම සින්දු කීකේ ඇවිදිනවා වේදිකා නාට්‍යවල නටනට සින්දු කියනවා ජීවිත කාලෙම සින්දු කියලා බලනකොට ප්‍රමාණයට වඩා සින්දු කියපු නිසා වකුගඩු දෙකම යාගේ දිය වෙලා යාගේ කය දුර්වල වෙලා සින්දු කියපේකේ මොනවද හම්බුනේ කියලා හම්බුනා මොකවත් හම්බෙලා නැහැ දුස්සීලියෝ ටිකක් මට ඇසුරට හම්බුණා වේදිකාවල නටලා නටලා මගේ ස්නායු දුර්වල වුණා මට වෙන්න තියෙන හැම එකක්ම වෙලා මේ කණෙන් මං රැවටිච්ච තරම් මේ කන පිනවන්න ගිහිල්ලා මගේ ලෝකෝත්තර ජීවිතේ මං රවට්ට ගත්තයි කියලා දුකටපත් වෙනවා. එහෙනම් වසවිස ಜಾති සුදුසු නැති ಜಾති කාපු කෙනාගෙන් ආනකොට දිවේ පිළිකා කියනවා මුඛ පිළිකා කියනවා ස්නායු මැරිලා කියනවා දිවේ ඒ සංවේදීභාවය අඩු වෙලා කියනවා එයාත් කියනවා මම මේ දිව පිනවන්න ගිහිල්ලා මං මාව රවට්ට ගත්තයි කියලා. කය පිනවන්න ගිහිල්ලා එයා සුරාපානය කරලා, ස්ත්‍රී සේවනය කරලා මේ කයට নানা ප්‍රකාර ලෙඩ රෝග අදාගෙන එයා මේ ලෝකයේ තියෙන මාරාන්තික ලෙඩ වලින් පෙළෙනකොට එයා කියනවා මේ කය පිනවන්න ගිහිල්ලා අනේ දෙයනේ මට වෙච්ච විපතක මහත මාව බේරන්න මේ ලෝකේ කවුරුත් නැහැ මම රැවටුණා මේ අල්ප සුඛයට මං අහුණා මං වගේ දුස්සීලයක් නැහැ කියලා එයාත් විලාප කියනවා තමන්ගේ සිතිවිලි වල තියෙන මෝඩකම දන්නේ නැතුව බාල ස්වභාවය දන්නේ නැතුව එයා මේ සිතිවිලි වලට ගොඩාක් ගරු කරලා ඉතන ඉතන දේ ඊතුවක්කාරකමින් කළා එයා එයාට ඕන දේ කල්පනා කළා කළා ආර්ය පුත්‍රයෝ කියන දේවල්ට ඇවුම්කන් දුන්නේ දැන් මොකද්ද වෙලා තින්නේ එයා කියනවා මං එදා ඉඳලාම ඊතුවක්කාරකමින් කටයුතු කළා <clears throat> මට අම්බෙච්ච කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ අවවාද අනුශාසනා උපදේශ මං ගත්තේ නැහැ මම මගේ සිත නිසාම මම මුලා වුණා. මගේ සිත මාව රවට්ටුවා. මම විසින් මාව රවට්ටගත්තයි කියලා එයා දුකටපත් වෙනවා. තථාගතයන් වහන්සේ එදා සම්බා සම්බුද්ධ ඥාණයෙන් තේරුම් ගත්තා මේ ලෝකයේ මිනිස්සෙක් රැවටෙනවා නම් ක්‍රමවේද අයක් තියෙනවා. පින්වත් මානෙනි රැවටෙන්න එපා නපරෝ පරම් නිකුබ්බේත මේ ආයතන අයතුලින් තමයි රැවටිලිකාරයා එන්නේ. රවට්ටන්නා ඒ මායාකාරයා එන්නේ කවුද? එයා මාරයා. මේ දසමාර සේනාව මේ රැවටිල්ල තුලින් ඇවිල්ලා උගල ආක්‍රමණය කරනවා. කිසිම නාමයකට රූපයකට අවුෙන්න එපා. රැවටෙන්න එපා. තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෝ කියලා ඒ මාරයන්ට උගන්වන්න. ඒ මාරයන්ට පෙන්වන්න අපි තථාගතයන් වහන්සේගේ සරණාගතයෝ කියලා එනම් අපරෝපරම් නිකුබ්බේත තුලින් තථාගතයන් වහන්සේ ලෝකෝත්තර පණිවිඩය දේශනා කරනවා. එහෙනම් එදායේ 500ක් වික්ෂුන් වහන්සේලාට මේ නපරෝපරන් නිකුබ්බේත තුලින් තමන් වහන්සේලා වැඩි යුතු කමඨාන කුමක්ද කියලා තේරුණා. ඒ වෙනකොටත් මේ නපරෝපරන් නිකුබ්බේත කියනකොට ගොඩාක් ස්වාමින් වහන්සේලා මාර්ගඵලවලටපත් වෙලා සාදුකාර දුන්නා. තථාගතයන් වහන්සේගේ පණිවිඩය බොහොම අගනාය. තථාගතයන් වහන්සේගේ පණිවිඩය ගොඩාක් අලංකාරය. ඒක තේජාන්විතය. සාදු සාදු සාදු අපේ නිර්වාණ පණිවිඩය දැනටමත් අපිට ලැබිලා ඉවරයි කියලා උන්වහන්සේලා මාර්ගඵලවලටපත් වෙන්න ඇති. එහෙනම් අද අපි නපරෝපරන් නිකුබ්බේත කියනකොට මිනිසුන්ට ඈනුම් යනවා. මිනිස්සු දන්නේ නැහැ මේ කියන කතන්දරේ අපේ බඹයක් විතර උස තියෙන මේ කතන්දරයක්. මේ ආයතන අයට සීමා වෙච්ච කතන්දරයක්. ඈනුම් යනකොට එයා රැවටෙනවා. එයා ධර්ම දේශනාවට අවුම්කම් දෙන්නොත් නැත්නම් දෙන්නේ නැතුව කතා කරගෙන ඉන්නකොටත් එයා රැවටෙනවා. අවදානමක් නැතුව ඉන්නකොට එයා රැවටෙනවා. ඇවිදගෙන ඉන්නකොට එයා රැවටෙනවා. සැතපීලා ඉන්නකොට රැවටෙනවා. එහෙනම් මේ විදියට එයා යම් යම් ක්‍රියාවල් වල නිරත වෙලා ඉන්නකොට එයා රැවටෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ මිනිසයා රවටන්න එයාට ධර්මයේ දේශනා කරන්න එපා. පව් අපේ ධර්මයේ නිසා එයා රැවටෙනවා. එහෙනම් රැවටෙන්නේ නැතුව ඉන්න කෙනාට විතරක් ධර්මයේ දේශනා කරන්න රැවටෙයි කියලා හිතෙනවා නම් එයාට කියන්න එපා. කාලේ අපරාධේ ඒ ධර්මයට නිඳා කරපු අපාස කරපු ඒ වටිනාකම අවතක්සේර කරපු වරදට අවු වෙලා ඒ ජීවියට නැවත කවදාවත් මේක ඇහෙන්නේ නැතුව යනවා. ඇවිදින කෙනාට කතා කරන්න එපා. සැතපීලා ඉන්න කෙනාට කතා කරන්න එපා. ඉටගෙන ඉන්න කෙනාට කතා කරන්න එපා. අගෞරව කරන කෙනාට කතා කරන්න එපා. උවමනාවක් නැති කෙනාට කතා කරන්න එපා කියලා තථාගතයන් වහන්සේ කරුණු රාශියක් දේශනා කරනවා ධර්මදේශකයන් වහන්සේට. එහෙනම් මේ කරුණ වලින් මොකද්ද වෙන්නේ? එයාව එයා රවට ගන්නවා. අපි නිසා රවටෙනවා නම් අපිත් ඒකට පංගුකාරයෙක් වෙනවා. මම රවටෙන්නේ මගේ කන් මම විවෘත කළා. මගේ සිත මම සංසුන් කළා. මගේ කාලය මම මේකට විඩංගු කරන්න තීරණය කළා. මට අනුකම්පාවෙන් දේශනා කරන්න කියලා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් රවටෙන්නේ නැහැ කියන පොරොන්දුව දෙන කෙනෙක් ඉන්නවා නම් එයාට විතරක් ධර්මයෙන් අර්ථයෙන් දේශනා කරන්න. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් තුළම අනන්ත අප්‍රමාණ අපි රැවටෙනවා. යම්කිසි අවස්ථාවක අපිට පළතුරු ටිකක් පූජා කරනකොට අපේ ඇස් දෙක යනවා ලොකුම කෑල්ල කොයිද? වටිනාම කෑල්ල කොයිද? නැට්ට හම්බෙනවද? එහෙනම් මේ අනෝදවල අපට මධ්‍යම කොට සම්බෙනවද? අග්ගිස ඇඹුල් ඇති හරියට ඉදිලා නැති නැතුව ඇති එන ඇඹුල් කෑල්ල කාලා බෑ අපේ දැනුමෙන් අපි කල්පනා කරනවා නැට්ට තමයි ඉසෙල්ලාම ඉදෙන්නේ එහෙනම් නැට්ට ළඟ ඉදෙන නිසා එතන ඇඹුල් රස අඩුයි. එහෙනම් ඇඹුල් රස අඩු වෙලා පැණි රස වැඩි. එහෙනම් නැට්ටට හදාල කෑල්ලමයි හොඳ කියලා අන්න අය ඇසෙන් රවටුණා. එයා ඇස් වලින් එයා යම්කිසි ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඇදුවා. එහෙනම් මම මේ කොටසට කැමති නම් ඇයි අනිත් අයත් මේ කොටසට නේද කැමති? ඇයි මම කැමති දේ අනිත් අයට පූජා කරන්නේ නැත්තේ? යටාත්පාත්කම කියන ගුණාංගයේ දිනු කරන ඒ ආර්ය ශ්‍රාවකයා දන්නවා තමන් මේ ලෝකේ මොනවද කැමති ඒ දේ අනිත් අයට පූජා කළ යුතු බව. තමන් කැමති මොනවා ලබන්නට මේ දේ ඒ දේ අනිත් අය ලබනවාට කැමති වීම තමයි යටාත්පාත්කමේ ගුණධර්මය කියලා කියන්නේ. එහෙනම් කීකරු වීමේ ඥානයක් තියෙනවා කන්ති ඥානං කියලා. ඒ ඥානයට පාළ වෙන්නේ ඒ විදිහට කටයුතු කරාම. එදා දීපංකර තථාගතයන් වහන්සේ වඩිනකොට ඒ අපේ මාබෝසතනන් වහන්සේ තුල මේ කන්ති කියන ඒ ඥාණය තිබුණා. කන්ති ඥානං කියන ඥාණය උන්වහන්සේ පාලන පාවිච්චි කරලා යථාර්ථපත් වෙලා කීකරු වෙලා තතයන් තථාගතයන් වහන්සේගේ දෙපා වලට මල් පූජා කරලා වැඳලා ඉල්ලනවා තථාගතයන් වහන්සේ මගේ පිට උඩින් වදින්න කියලා. ඒ දීපංකර සම්මා සම්බුදු පියාණන් වහන්සේ විස්මයටපත් වෙනවා. මේ වගේ මිනිස්සු මගේ ශාසනේ ඉන්නවද? කවුද මේ උත්තමයා කියලා බලනකොට වෙන කවුරුත් නෙමෙයි මේ භද්‍රකලාපේ ඊළඟ තථාගත මේ භද්‍රකලාපේ බුදු වෙන්න ඉන්න මා බෝධිසත්ව එහෙනම් ගෞතමයන් වහන්සේ මන් ළඟට ඇවිල්ලා උන්වහන්සේ ඇවිල්ලා බුදු වෙන්න ඉන්න ඒ තථාගතයන් වහන්සේ තවත් තථාගතයන් වහන්සේට নমස්කාර කරනවා මොනවද මෙතනදී උන්වහන්සේගේ ಗುಣධර්මය කාන්ති ඥානය සම්පූර්ණ කරලා ඉවසීම සම්පූර්ණ කරලා යථාර්ථවාදකම සම්පූර්ණ කරලා ඒ යථාර්ථවාදකම තමයි මඩේ නිදාගෙන ඉන්න තරම් ඒ සිත මු르දු කළේ ಗುಣධර්ම වලින් පිරෙව්වේ එහෙනම් අද අපි ආසනවල ඉඳ ගන්නකොට ආසන නැත්නම් බංකුවේ ඉඳ ගන්න අපි කැමති නැහැ ආසන ඉවර වුණා නම් පැදුර ඉඳ ගන්න අපි කැමති නැහැ අපි ඉඳගෙන ඉන්නවා අපට ආසනයක් පනවන්න කියලා ඇයි අපට යථාර්ථවාදකම නැහැ අපි කැමති නැහැ අපේ ආසනය තව කෙනෙකුට පූජා කරන්න Tamanට යම්කිසි දෙයක් පූජා කරනවා නම් ඒකේ හොඳම කෑල්ල තෝරලා අගන්නවා. තවත් පිටිපස්සෙන් සංඝයා වැඩ ඉන්නවා. ඔක්කොම කට්ටිය ඉදිරියේ ඉන්න කට්ටිය හොඳ ටික ගත්තාම අන්තිම කට්ටියට අකමැත්තෙන් උනත් අඬ අඬ අනවශ්‍ය ටික ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අනවශ්‍ය ටික අපි අරගෙන හොඳ ටික පිටිපස්සට යවනවා. ඒ කට්ටිය හිතනවා අනේ සාදු සාදු සාදු මේ තරම් අන්තිමට හොඳ ටික එනවනම් ඉස්සරහට මොනතරම් හොඳ ඒවා හම්බෙන්නේ නැද්ද? එහෙනම් අපිට මේ තරම් ප්‍රණීත රසවත් දේවල් හම්බෙනවා නම් මීට වඩා රසවත් දේවල් ඉස්සරහා කට්ටියට ලැබෙන්න ඇති කියලා ඇවිත් බලනකොට ලෙල්ල දිහා බලනකොට ලෙල්ලේ කටු තියෙනවා ඒ කටු දෙක අතර ඉඩ සාඩුයි එතකොට ඒකට තේරෙනවා මේක අග්ගිස්ස කොටසමයි හරන් තින්නේ මගේ ලෙල්ලේ කටු දෙක අතර ඉඩස වැඩි එහෙනම් හොඳම කොටස පිටිපස්සට යවලා ඒ අඹුල් වැඩි කොටස පැහිලා නැති කොටස බලෙන් ඉදවපු කොටස ඒ උත්තමයන් වහන්සේලා පූජා කරගෙන පිළි අරගෙන සාදු සාදු සාදු මේ වගේ උත්තරමයන් වහන්සේලාත් එක්ක මට මේ ගමන යන්න සිද්ධ වුණා. මේ වගේ ආර්ය කුලපුත්‍රයොත් එක්ක මට ජීවත් වෙන්න සිද්ධ වුණා. මේ වගේ ಗುಣධර්ම පෙළෙන කට්ටිය මට ඇසුරු කරන්න සිද්ධ වුණා. මේකම මට ඇති මං එක ಗುಣ ධර්මයක් වඩන්නේ මේ භවයේ මම නිකම්ම නිකන් ඉන්නවා මේ ඇසුර නිසා මේ ಗುಣ ධර්මයම මට ඇති මේ පින මේ කුසලයේම මට මේ ලබාපු මිනිසත් භවයේ සෑයීමටපත් වෙන්න පුළුවන් කියලා එයා ගොඩාක් සන්තෝෂ වෙනකොට ඒ සන්තෝෂය පින බවට එයාටම අනුමෝදන් වෙනවා එයා අනිත් අය ගැන යහපත් හිතනකොට යහපත් චේතනාව එයාට කුසලයේ බවට අනුමෝදන් වෙනවා. ඒ කුසල් ආනිසංස පින් ආනිසංස කරනකොටගෙන අනිත් අයට කලින් එයාට අරියත් බෝධියටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදියට අපේ රාත්කම කොයි මොහොතේ එයිද කොයි විදියට පාළ වෙයිද මොන විදියට අවබෝධ වෙයිද දන්නේ ගුණධර්ම වඩාගෙන යනකොට මේවා ඉබේ පාළ වෙනවා ඉබේ මතුවෙනවා අර කකුලෙන් වැලිගොඩට ගානකොට මණික මතුවලා ගල විසි වෙලා ගින් විලිසෙනකොට බලන මොකද්ද මේ කකුලට වැදිලා විසිුනේ අරන් බලනකොට නිල් ආරමුල් මණිකක් ඒ මණික මේ ලෝකයේ කිසිම කෙනෙකුට මිල කරන්න බැරි මණිකක් ඒක තමයි නිර්වාණ පණිවිඩය අපි අවතක්සේරු කරලා තමයි අපි මේ දේවල් කරන්නේ බලනකොට ඒ අවතක්සේරු කරපු දේ තුලින් යම්කිසි සිතිවිල්ලක් පාළ වුණා ඒක තුලින් යමක් අවබෝධ වුණා ඒ අවබෝධ කරපු දේ මොකද්ද කියලා ගවේෂණය කරලා බලනකොට ඒක තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩයක්. ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒක ප්‍රත්‍යක්ෂ වුණාම ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒක තුලින් තමන් වැඩනිමා කළාම තමන්පත් වෙනවා ඉදම්පි සංගේ රතනං පනීතං. එනම් මේ රවටිල්ල මොනතරම් භයානකද මේ රවටිල්ලෙන් මොන විදිහට බේරෙන්න ඕනේද ආයතන අයම මායාගේ රැවටිලි දොරටු හයක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා නපරෝ පරං නිකුබ්බේත කියලා තථාගතයන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේම නැවත දේශනා කරනවා ඥාතිමඤ්ඤේත කච්චතිනම් කංචි අපි කිසිම කෙනෙක් අවමන් නොකළ යුතුයි. එනනම් මේ අවනම් කියලා කියන්නේ මොකද්ද? අපාසයට නින්දාවට අගෞරවයටපත් කළ යුතුයි නොකළ යුතුයි. හේතුව එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ. එහෙනම් මම යම්කිසි ප්‍රඥාවට සමවැදිලා මම බාලයේ කවනම්බුවටපත් කරනවා නම් මට වඩා ප්‍රඥාවන්තයෙන් මාව අවනම්බුවටපත් කරනවා ඒ පුද්ගලයා තවත් කෙනෙක් අවනම්බුවටපත් කරනවා ප්‍රඥාවේ පඩිපෙළට අනුව ඉහළින්දලාම පාළටත් පාළෙන්දලා ඊළටත් මේක දම්වැල් පුරුක් වාගේ අවනම්බු යනවා එහෙනම් මේ ලෝකේ කවදාවත් අවමන් නොලබන්නට නම් අපි අගෞරවයට නොපත් වෙන්න නම් නින්දාවට අපකීර්තියට නොපවත්වන්න නම් එහෙනම් අපි එසේපත් නොවි සිටින්න අපි ඒ දේ අපේ ඇන්දෙන් නොබෙද සිටිය යුතුයි අපි ඒවා පූජා නොකළ යුතුයි. ඒ දේවල් අනිත් අයට ලබා නොදිය යුතුයි. එහෙනම් අපි අද කල්පනාකාරී වෙන්න ඕනේ. අපගේ ජීවිතය ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඥාතිමඤ්ඤේත කච්චතිනම් කංචි කිසිවෙක් මේ ලෝකේ අවනම්බුවටපත් කළ නොයුතුයි. එහෙනම් කවුද මේ අවනම්බුවටපත් කළ නොයුතු පුද්ගලයෝ? අවමානයට නුසුදුසු පුද්ගලයෝ කවුද කියලා බලනකොට මේ බඹයක් විතර උස තියෙන කය තුල ඉන්නවා ඇස කන දිව නාසය සමසිත කියලා අපි යම් කිසි දැක්කාම අපි එතන බලන්නකො මේ වාගේ දුස්සීලය අර ළම මිනිස්සු දියාමනේ බලාගෙන ඉන්නේ අර ළමයි දියාමනේ ඈ යන්නේ ඒ පැත්ත බලන්නමනේ හිතෙන්නේ කියලා මේ ඇසට නිඳා කරලා අපාස කරලා කැත විදියට බයිනවා ඇයි මේ ඇසට අවනම් කරන්නේ ඇයි අවමානයටපත් කරන්නේ ඇයි නිඳා කරන්නේ ඒක තුලින් द्वේෂය වැඩෙනවා එහෙනම් රාගයට තරවටු කරලා රාගය හදනකොට द्वේෂය ඇදිලා द्वේෂය හදන්න තව කෙනෙක්ගේ උදව් ගන්න ඕනේ. එහෙනම් එකක් වාන්න එකක් කරලා බෑ. අර කතාවට කියනවා ඉංගිවැකියක් අටුව කඩලා පුටුව හදනවායි කියලා. එහෙනම් පුටුව හදුවට පස්සේ අටුවක් නෑ. නැවත පුටුව කඩලා අටුව හදන්න ඕනේ. එහෙනම් අටුව හදුවට පස්සේ මේසයක් නෑ. මේසේ කඩලා අටුව කඩලා මේසය හදුවාන් පස්සේ අපිට එතනවා අටුවකුත් ඕනේ. මේසය කඩලා නැවත අටුව හදනවා. එයා ජීවිතේ කවදාවත් වැඩ නිමා කරන්නේ නෑ. අරක කඩලා මේක හදනවයි මේක කඩලා අරක හදනවයි කියලා ජීවිත කාලෙම එයා වඩුවෘතියෙන් අයින් වෙන්නේ නිර්මාණශීලීත්වයෙන් අයින් වෙන්නේ එයා හැමදාම නිෂ්පාදකයෙක් විතරයි. එයා ඒ ආයතනය වාලා දාන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇසෙන් යම් කිසි දෙයක් දැක්කාද ඒ අඩුව හදන්න තවත් අඩුවක් අමතරව හදා ගන්න එපා. කනට යමක් ඇවුනද බලන්න මේ මිනිස්සු දොස් කියන ඇටි නිନ୍ଦ ආපාස විවේචනේ මගේ කනට ඇතුල් කරන ඇටි ඒක දිහා බලලා ඒ අඩුව හදන්න මේ මිනිස්සු මොනතරම් දුස්සීලද ආම්බුරන්ට ඕවගේ දේවල් කියනවද ගීගේවල් වල තියෙන ප්‍රශ්න පන්සලට ගේනවද කියලා නිନ୍ଦා කරලා අපාස කරලා අලුත් දෙයක් හදාගන්න එපා තවත් අලුත් දෙයක් වපුර ගන්න එපා මේ පුණ්‍ය කෙතේ එහෙනම් මේ ඥාතිමඤ්ඤයට කච්චතිනම් කංචී කියලා කියන්නේ අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුට අවමන් නොකළ යුතුය. මේ අසකන දිව නාසය සමසිත මොනවද මේ නාම රූප ධර්ම වලින් ගෝචරය කරගන්නේ? මොනවද ප්‍රත්‍යක්ෂ කරන්නේ? ඒ ප්‍රත්‍යක්ෂ කරන දේ නිවනට අදාළ නැත්නම් ඒක විතරක් පරිස්සමෙන් අදන්න ඕනේ. අමතර දෙයක් නිර්මාණ නොකළ යුතුය. එහෙනම් ඒ 500ක් ස්වාමීන් වහන්සේලා තපෝවනේ වැඩ ඉන්නකොට උන්වහන්සේලා මලමිනියක් වෙනුණා නම් ඒ මලමිනිය දැකලා අනිත්‍යතාවයේ පිළිකුල් භාවනා වඩනවා මිසක් කවුද මලමිනිය දැම්මේ කොයි මෝඩයද මේ වැඩේ කළේ කියලා බැනලා උඩ පැනලා කෑ ගහලා තරහා වෙලා වෛරය ඇති කරලා ද්වේෂය ඇති කරලා ඒගොල්ලන්ගේ ಗುಣධර්ම පිරීමටපත් කරන්නේ ආර්ය සංගයා දුසීලේ බවටපත් වෙන්නේ බොහොම සන්තෝසයි දොර අරිනකොට මලමිනියක් වාඩි වුණා පිළිකුල් භාවනා වඩනවා කවුද දන්නේ මට භාවනා කරන්න අවස්ථාවක් දීලා ගියේ කියලා ඒ දාපු මලමිනිය දාපු කෙනාට පින්දිදී සාදුකාර දෙනවා පින් අනුමෝදන් කරනවා මේ විදියට මේ අසකන දිවනාසය සමසිතින් කිසිම සංඥාවක් අවනම්බුවටපත් කරන්න එපා නිඳා කරන්න එපා අපාසයටපත් කරන්න එපා ඒ සෑම අවස්ථාවක් තුළින්ම ඒව නිර්වාණ පණිවිඩ කමඨාන් වශයෙන් ගන්න ඒ හැම දෙයක්ම නිවනට අදාළ ලෙස පාවිච්චි කරන්න. ඒ හැම දෙය තුළින්ම ಗುಣධර්මයක් වඩලා නිවනට අවශ්‍ය කටයුතු කරගන්න. ඒ විතරක් නෙමෙයි තවත් තථාගතයන් වහන්සේ දේශනා කරන බාරෝ කියන බාරෝසනා පටිඝ සංඥා නාඤ්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය. එහෙනම් කිසිම කෙනෙකුගේ දුකට කැමති වෙන්නේ කිසිම කෙනෙකුගේ අනවශ්‍ය වේදනාවකට පීඩාවකට කැමති වෙන්නේ එහෙනම් බාරෝසනා පටිඝ සංඥා ඥාන්‍ය මඤ්ඤස්ස දුක්ඛ මෙජ්ජය කියලා කියන්නේ අපි කිසිම සංඥාවකින් කිසිම කෙනෙකුගේ වේදනාවක් දුකක් බලාපොරොත්තු වෙන්නේ එහෙනම් මොකද්ද මේ විහාරෝසනා පටිඝ සංඥා තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සංඥා තුලින් පැමිණෙනා වූ ධර්මතාවයන් තුලින් මේ ලෝකේ කිසිම කෙනෙකු දුක්ඛ මිජ්ජය කිසිම කෙනෙකුගේ දුකකට කැමති වෙන්නේ නැහැ. එහෙනම් ඇසට හම්බෙන්නා වූ සංඥාවෙන් ඇසට දුකක් කැමති වෙන්නේ නැහැ. කනට අම්බෙන සංඥාවෙන් කනට දුකක් කැමති වෙන්නේ ගන්ධයෙන් අම්බෙන්නා වූ සංඥාව තුළින් අපේ නාසය කියන මේ ගන්ධ ඥාණයට දුකක් කැමති වෙන්නේ එහෙනම් රස තුළින් දිවට දුකක් කැමති වෙන්නේ ස්පර්ශය තුළින් කයට දුකක් කැමති වෙන්නේ මනෝ සංඥාව තුළින් අපි සිතට දුකක් කැමති වෙන්නේ මේ විදියට මේ ලෝකේ ජීවත් වෙන සෑම තප්පරයක් ගානෙම සෑම මොහොතක් ගානෙම අපි අපේ ආයතන අයට දුක අකමැති වෙන්න ඕනේ. සංසාර විමුක්තියට කැමති වෙන්න ඕනේ. එහෙනම් මේ සංඥාවලින් අපි දුක කැමති වෙනවා නම් ඒවා පිනවන්න යනවා නම් පංචකාමයන් වලට අසුවෙන්ට යනවා නම් අන්න අපි දුක කැමති වෙලා ව්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය එනනම් මේ ලැබෙනා වූ සංඥාවලින් දුක අකමැති වේ යුතුයි කියන තථාගත පණිවිඩය අපි පිටුපෑවා උන්වහන්සේට විරුද්ධ වුණා අපි ඒකට අනිත් පැත්තේ දුක කැමති වුණා ඒ නිසා ඇස පිනවන්න යනවා, කන පිනවන්න යනවා, නාසය පිනවන්න යනවා, දිව පිනවන්න යනවා, කය පිනවන්න යනවා. පංචකාම රෝග අපිට වැළඳිලා රෝගාතුර වෙනවා අපි කියනවා ලෝකෝත්තර රෝගියෙක් වෙලා එන ලෝකෝත්තර ජීවිතයේ අසාධ්‍ය වෙලා දැඩි සත්කාරයකකේ දානවා දැඩි සත්කාරය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි අන්තිම භයානකම තැන ආනන්තරිය පාප කර්ම කියලා කියනවා එහෙනම් මේ අසකන දිවනාසය සම කියලා කියන පංචකාමයන් පිනවන්න ගියාම ඒගොල්ලන්ගේ දුක කැමැති වුණාන පස්සේ එයා වැඩි වැඩියෙන් දුක කැමැති වෙනවා වැඩි වැඩියෙන් පිනවන්න යනවා ඒ නිසා එයා ලෝකෝත්තර ජීවිතයේ දැඩි සත්කාරයකට ඇතුල් වෙලා එයා අතර අපායකින් ඉපදෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට ආර්ය මාර්ගයේ ජීවත් වෙන ආර්ය ශ්‍රාවකයා මේ උත්තමයන් වහන්සේ මේ ආයතන හය තුලින් දුක කැමති වෙන්න අනේ මේක ඇහෙනවා දුකක් ඇති වෙයිද ඒකට දුක ඇති වෙන්නේ නැතුව කටයුතු කරනවා මොනාර දෙයක් දැක්කාම ලෝකෝත්තර මාර්ගයට ඒක යොමු කරගන්නවා දුකට කැමති වෙන්නේ මේ විදියට මේ ආයතන අයෙන් දුක ප්‍රතික්ෂේප කරලා දුකට කැමති නැතුව එයා කටයුතු කරන්න ඕනේ. ඒ විදිහට කටයුතු කරලා එයා මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් එයා මේ ලෝකේ උත්තරීතර වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් අද අපි සාකච්ඡා කරපු මේ කර්ණීයමෙත සූත්‍රයේ ගාතාව තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩයක් ඒ විතරක් නෙමෙයි අපි අපගේ ජීවිතයේදී කමඨාන් වඩන්නේ කොහමද අපි අපගේ ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහමද ඒ හිමාල කියන අඩවියට ගිහිල්ලා තපෝ උයනේ අපි තපස් රකින්නේ කොහමද අපගේ ජීවිතයේ අඩුපාඩු හදාගෙන ලෝකෝත්තර ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක තමයි මේ ගාථා රත්නය තුලින් පිළිබිඹු වන්නේ. එහෙනම් අද අපි මේ ශ්‍රවණය කරපු ගාථාව තථාගතයන් වහන්සේ එදා ඒ 500ක් නමට දේශනා කරපු ගාථාවක් නෙමෙයි අපට දේශනා කරපු ගාථාවක්. එහෙනම් 2600කට පස්සේ උන්වහන්සේගේ සම්බුද්ධ ශාසනය තුල පැවිදිකම ලබන ඒ ශ්‍රමණයන් වහන්සේලා වෙනුවෙන් උන්වහන්සේ 2600කට කලින් දේශනා කළා එහෙනම් අපේ නිර්වාණ පණිවිඩය අපේ කමඨාන අපට අද ශ්‍රවණය කරන්න පුළුවන් වුණා එහෙනම් මේ ગાථා රත්නය තුලින් අපි වටාගත්තා වූ ධර්ම කාරණා මේ ગાථා රත්නය තුලින් අපි අවබෝධ කරගත්තා වූ කමඨාන් අපේ ජීවිත කාලය තුලම අපි පුරුදු කරන්න ඕනේ ඒවා නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ මේ ආර්ය උත්තමයන් වහන්සේලාට තථාගතයන් වහන්සේ ලබා දීපු නිර්වාණ පණිවිඩ තුල නිතර නිතර පවතින්න ඕනේ නපරෝ පරන් නිකුබ්බේත ඥාතික් මඤ්ඤේත කච්චතිනම් කංචි ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්‍ය මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජය එනම් මේ ගාථා රත්නය අපගේ ලෝකෝත්තර පණිවිඩයක් වේවා තථාගතයන් වහන්සේගේ අනුශාසනාවක් වේවා අපේ සංසාර විමුක්තිය පිණිස අපේ කමඨානක්ම වේවා කියලා සාදුකාරයක් දෙන්න. අපි නැවත පිරිත් සජ්ජායනා කරන්න සූදානම්. සියලු දෙනාම নমස්කාරය තුන් වතාවක් කියමු.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 කරණීය මත්‍ර කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ මුජෝච සූජෝච සුවචෝ චස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුබරෝච අපපිච්චෝච සල්ල උක උද්දී සංගේන්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුගින්දෝ නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම් සුඛිනෝ වාකේමිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතන්ති තසාවා තාවරාවා අනවශේෂා දීගාවාවේ මහන්තාවා මාරස්ස කානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨායේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්බවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරම් නිකුම්බේත නාති මඤ්ඤේත කච්චති නං කංචී ව්‍යාරෝසනා පටිග සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිජ්ජේය ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන භය උපසමින්ජුතේ ඒතේන සච්ච වජ්ජේන රෝගා උපසමින් සියලු දෙනාටම තෙරුවන් සරණයි